بسم الله الرحمن الرحيم الحمد لله والصلاة والسلام على رسول الله وعلى آله وأصحابه من والاه أما بعد السلام عليكم ورحمة الله وبركاته دريغ درس قوم نباه اكا فواني أهل السنة والجماعة عقيدة بهبتم هي إيمانكم غرقون تغيث ريق ملائكة بيكلون ناي رسول بيكلون malaikatuna rasulu bekalun adi allah subhanahu wa taala baawale fettaka ahar ma iman wa adi ebefulun naki ebefulun gani haggu tedu maguge matiga ebefulun genna risalata ki haggu tedu kalagon me iman wa me megotu malaikatuna iman ma behe gotum agun men medu wahaka dakkani malaikatunge tafsilu agun men tafsili gotegga wa iman kan adi ijmali gotegga wa iman kama behe gotu egotem furtunan malaikatun mi lafsu negifawani arai bahuga mi lafsuga aslaki kobata agun balalaruga mala al malaika mi lafsu mi malak mi lafsuga jamu jamu manaki ginabe malak mi lafsuga ginabe mi lafsu negifawani al alub aluk manaki ar risala risalak manaki kamakagen ಫೋನು ವೇ ಫೋನು ವನ್ವತ ಫೋನು ವೇ ಏತಿ ಕಮಕಾಗ ಫೋನು ವನ್ವತ ಫೋನು ವೇ ಏತಿ ಮಿಸಾಲಕ ಮೇ ರಿಸಾಲ ಐಕೆ ಸಿಟಿ ಎಬ್ಸ್ ei e geneste eccem miken risalat e hifa anna miha miken rasul risala hifa anna miha rasul ehem begen rasula ke rasula e ehem bay ibarat to gasuna ei Allah subhanahu wa ta'ala fonu rasula sallallahu alaihi wasallam ehim farataka kamako mehek fonu wafe me rasulage rasulaye eginna ichme ken risalat islam deen islami shariat risalat me kiyani rasula sallallahu alaihi wasallam genestevi echkam gawat ehm risalat mitange genestevi kamak note genestevi farata nisbek kurevech ei rasul bekalunna wahi ibweni ves malaike bekalun medwari kurabba අසුරු බේකොන්න රිසාලතු මේ කියන්නේ ඉස්තවෙනි මලායිකත් මදු කරබ අදි අල්ලාහ් සුබ්හාන වතාලා මේ කායනාතුක හිංගවා කන්තත්ත හිංගවණිවස් මලායිකතුන අංගවා කන්තත්තකෙක මච්ච එ මිමානග බෙලස් මලායිකතුන්නකේ එංගෙවේ එංගුන්තකෙක් ලිබි එකංකන් තම්ෆීස් කරොම් දාබයි එහෙම වීම එයි මානකේ රිසාලතු වහුම් මිතාංග මේ මලායිකතුන්ගේ අසුත ආරිෆ බලාෆි ඉබේෆුරුන්නකී ನೂರಾನಿ ಹಶಿಕೊಳತಕೆ ಲಿಬಿಫಾವಾ ತಫಾತು ಬಟ್ಟಂತಕ ಸೂರ ಬದಲು ಕುರುಂಗ ಕುಳದಾನಕ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ವ ತಆಲಾ ದೆವ್ವಾ ಫಬೈ ಬೇಕೊನ್ನಕೆ ನೂರಾನಿ ಹಶಿಕೊಳತಕೆ ಲಿಬಿಫಾವಾ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ವ ತಆಲಾ ದೆವ್ವಾ ಫಾವಾ ಇಮುಗೆ ತೆರೇಗ ಎಬೆ ಫುಳುಂ ಬೇನುಂ ಫುಳುವಾ ಸೂರಯಕ ಬದಲು ಕುರುಂಗೆ ಸೂರ ಬದಲು ಕುರುಂಗೆ ಬಾರ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ವ ತಆಲಾ ದೆವ್ವಾ ಫಾವಾ ಮತಿವೆರಿ ವೇಗೆಂಬ ವರುಗದ ಹಸಿಕೊಳತಕ್ಕೆ ಲಿಫಾವ ಬಾರು ಗದ ಅವಸ್ ಫುರ್ಸತೆಗ್ಗ ತಫಾ ತಂತನ ನಕುಲು ಕುರುಮುಗೆ ಬಾರು ಲಿಫಾವ ಅಳಗೊಂಡ ಮೆನ್ನ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ವ ತಆಲಾ ಫಿಯಾ ಎಂ ಎಬ್ಸ್ ಫರಾತಕ ಎಬೇಕನುಂಗ ಆದದು ಮಲಾಯಿಕತುಂಗ ಆದದು ಎಂಗಿಫಾ ನುವಾ ಗಿನ ವರಗ್ ಗಿನ ಆದದೆಗ್ಗೆ ಬೈ ಮೆ ಮಿತಾಂಗ ಸಿಫತೆಗೆ ಮಿಫಾಹ ಕುರನಿ ಎಗಿತಿರೆಗೆ ಫುರ್ತಮ ವಿದಾಳುವನಿ ಎಯಿ ನೂರಾನಿ خلق تكك نوراني نور مفدفا بايك مر متا قاوكن مي تعريف ميگنني الامام طحاوي کے تعریف اسنو ادي ما مي ميگ شرحا ابن عبد الحنفي رحمه الله دبا تعريف شنو اغون بينو اس ملائكه کے تعريفو کا فوتو شرحا شرحاگا تورم اغون مي ركنو کا پمشور کا تفسير گنن وین اغون گنسل معلومات کے مي فوتو بها سدربيا وزارة الأوقاف مينستري Islamic Ministry chapko bahafawa اغون mago فوا bai e mitanga ewe fulo mufeduma behegotu fortune wahadakke nei nurani bek adi beenum fulo sifataka tasawwur sura badalu kure kama adi warugada habatu libi fa bai kama adi avas fursate gabod sarahavta ka awahaka nakolumuge bar allah taala devwa fawa warag adadu gina ebe e adadu allah subhanahu wa taala fewa em farat engige nuwa ඒකලාගේ අල්තකුන්ගේ තෙරෙන් ඒ ඉලාහු හිංගවා කන්දත්තක් හිංගෙවම ඒ ඉලාහු ඉක්තියාර කරවාෆාවා බයිකම ඒ ඉලාහු අල්තකුන් තෙරෙන් ඒ ඉලාහු හිංගවා කන්දත්තකේ තම්ෆීජ් කුරුම අල්ලාහ් සුබ්හානහු වතාලා ඉක්තියාර කරවාෆාවා ඒ ඉලාහුගේ අමුරු ෆුලක උරදි වඩා නුගන්නවා ඒ ඉලාහු අංගවා කමෙක් ඒ අමුරු කරබි ගොතක තම්ෆීජ් කරවා බයිකම ඒයි මලායිකතුනක් එබේ ෆලොන්ගේ මා මේ අස්දු ඛිල්කතුගේ مادة إشارة كربة السيدة عائشة رضي الله عنها كبان رباب جنبه رسول الله صلى الله عليه وسلم حديث كربي خلقت الملائكة من نور ملائكة مفدي فاوني نور ملائكة مفدي فاوني نور من صحيح مسلم رواية وخلق الجان من مارج من نار ادي جن مفدي فاوني ألفان ألفان كتير مارج এই মানে কি আল্লাহাব আল মুখতালাত বিসাওয়াদ নার এই আলিফাম আঁদা হুলিবে হুলিয়ে මෙතන වාචිකි අඳාන් ගොස් කළුවේ ෆා එහොන්න අලිෆානා එකුවෙක් මුෆෙතිෆාවා බයිකේ ජින්නෙට් මේ මෙම්බුන දුන්නාර අලිෆානුන්ස් දුමන්නාර නාන්දඤ්ඤක අඳාගෙන් බකිස් දරජයක තියාම මාරිජෙන් බදලන ඒ අලිෆානු මුෆෙතිෆාවා එච්චකේ ජින්නෙට් وخلق آدم مما وصف لكم آدم عليه السلام فدفاوني تبامي هندك صفة كور ديفا وغوتش ඒ කීත කුර්ආනු එක එපාන උෆෙත් දෙයිපානි මාෂින්කම සිෆ කුරබා එහෙම ආදම් අලිස්සලාම් වෙදිපාවණි තිබෑ මෙන්න ඒ සිෆ කුරයිෆා ගොතෂේ මේ මලායිකතුන් උෆෙදිපාවණි නෝරුන්නේ ජින්නින් උෆෙදිපාවණි ඉස්සෙ දෙන්නේ අලිෆානු උෆෙදිපාවයි කියන්නේ එහෙම වෙයි මිමියුන්ගේ මේ තාග මේ මහලෝකගේ ඛිල්කත බෙහෙවතුන් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම අදිස් කරා බස් දෙමු දෙබේ ෆුලුංග බය සිෆතක බෙහෙවතුන් කීත කුර්ආන මා නබිය සල්ලල්ලාහු අලයිහි වසල්ලම සුන්නතුක ආසව බය නසුත් එමෙ ෆුර්තමාන එබේ ෆුලුන්න කි වරුගද බයකම්ග සිෆ ලිබ වඩාකම් ෆබය ආදි හරු හින් හරු හරුකෂ බයකම්ග සිෆස් ලිබ වඩාකම් ෆබය سورة التحريم غهوانا آياتك الله سبحانه وتعالى ويقول يا أيها الذين آمنوا قوا أنفسكم وأهليكم نارا أي إمام جميستكم نتبامين نفسك تبامين أهلوري نركان سلامك قراش وقودها الناس والحجارة إن ركاك عدا دركي ميستكم ناي هلي أي ميستكم علىكم كلام جنقول متكت عليها ملائكة أي نركا بلهتهم حوال قريفاوي ملائكة النا إبه كرنك غلاظ شداد غلاظ معنی کی harukash rahmek ebe fulun hippulga rahmen ufedigen allah subhanahu wa taala miheka uqubate devumattaka korba amur fulen ebe fulun hippula rahmen hamdardiye badegenne ekan tanfiz nukuran hunna shidadun maneki varugata bahek hinharu adi varugata bahek em e sifa ebe funna yoti kit qur'an ko bayan kore ebe funna ki varugata hi haru bahek ای یکما خاص قریفا کی بیفون ایک خصوصیت اللہ سبحانہ و تعالی ونی දෙව්වෆ් අදි වරුගතකමගේ එහෙන් මේ එහෙන් ආයතයක බයන් කර අෆ ජිබ්‍රීල් අලයිහිස්සලාම බෙහෙගතුන් අල්ලමහු ෂදීදුල් ක්වා සූරතුන් නජම් අල්ලමහු ෂදීදුල් ක්වා මානකි බාරුගත මලායිකතකු ඒකලේක ෆාන ඒ වහී උඟන්නවා දෙව්වේ ඒ ජිබ්‍රීල් අලයිහිස්සලාම වා බාරුගත මලායිකතකු ඒකලේක ෆාන වහී උඟන්නවා දෙව්වේ එහම මේ ආයතක එවනි ඒ බෙෆුලුන්ගේ බාර කුවත ඉෂාරා කරවවා سورة تكوير بهوناتك الله تعالى وهي كره ذي قوة عند ذي العرش مكين ذي قوة عند ذي العرش مكين ذي قوة معنی کی ای بارو گدا وارو گدا بیکلے کئی جبریل فانوا ہم ہم بیفرون کی جسم گتم بڑتی خلقت گتم بیا بایکم مس ناسوتکم دليل کرے عائشة رضي الله عنها كبان رواية جنبه من النبي صلى الله عليه وسلم سؤال كريم ولقد رآه بالأفق المبين من آية بهجت أي كذفانا كذفان في معنى رسول الله صلى الله عليه وسلم جبريل فان فيني وداعته أي ميراج أرا ودا جنديك من آية تجشارك قربان حديث كره فقال إنما هو جبريل بدالو أي جبريل لم أره على صورته التي خلقها خلق عليها غير هاتين المرتين ඒ කුර්ආන් එක අල්ලාහ් බයන් කරා එහෙම පාරක් ගාසේ කළ ඉෆාන් දෙක වඩා ගන්නේ වලකද රාහු නස්දත නුඛරා එහෙම ඒතංග ඉෂාරක් කරවණි ජිබ්‍රීල් අලයිහිස්සලාමස් දෙ حالتක ජිබ්‍රීල් ගෆාන එක ඉෆාන් හගීගි සූරාග ෆෙනි වඩා ගති රසූලුල්ලාහ් සල්ලල්ලාහු අලයිහි වසල්ලම ඒ දෙ حالتක ගමවනි ෆෙනි වඩා නුගන එන් حالتක මක්කාග රිසාලතක කුරේ කොළක ෆෙනි වඩාගේ අනේ හාලතික මෙවරාජ් ආරා වඩාගෙන රේග සිදරතුල් මුන්තහාගේ කෑරින් ජිබ්‍රීල් ෆානු ෆේනි වඩාගෙන කය ෆානුගේ හකීකි ෂෝරාත් රායිතුහු මුන්හබිතන් මිනස් සමායි සාද්දන් ආගම ඛල්තිහි මා බයිනස් සමායි ඉලල් අර්ද් තිමන් දෙක වඩා ගැතීමේ උඩුන් එක දෙක ෆාන උඩුග মানে කි මේ උදරෙහුග එක දෙක ෆානුගේ ෆියෆුළු දමාලබ්වාෆා වනිකෝ උඩා බිමා දේතරේක neka efanu ge feeful fatura labwa fane ko timan kale ge fana ek efanu feni wada gate mi mana ga mi riwayat tafsir etu riwayat ga save mam ahmad ga abdullah mas'ud ki ban vidal qala rasul qala ra'aytu ra'a rasulullah sallallahu alaihi wasallam jibril fi suratihi wa lahu 600 jinah man nabiy sallallahu alaihi wasallam jibril fan dik wada gen nevi ek efanu ge hasateeka fiafuluwe jibril fan ge hasateeka fiafuluwe كل جناح منها قد سد الأفق أي ترين كم في فلة مولي أدرس إكوب بدالة إيه، مي مي رواك ده بدني إبه فلنك بيا بايك وارا بودتي هشكول تك دبوا فاوا بايك ملاك تونك أبو داود جابر غفان كبان رواك قرآن فبه بدال أن رسول الله صلى الله عليه وسلم قال هم كشون رسول الله صلى الله عليه وسلم حديث كربي أذن لي أن أحدث عن ملك من ملائكة الله من حملة العرش من رواية كل سأقوم بان كياب بدال يتمن كذا غفان مالمي ورش يفلوا ملائكة بيجلك خبر ده من الله سبحانه وتعالى يزن دبيه إنما بين إنما بين شحمة أذنيه وعاتقه مسيرته 700 عام එයින් බේකලෙක්ගේ කම්ෆතු ෆූලායි කොණ්ඩා දෙතරේගා හැස්සතේක ආහාර දුක රාස්තා හුන්නානකම හදිස් කරබ මේ සෝන අබි දාවුද් ගාසවා රිවායත් ඒ රිවායත් දෙහෙකොද්දනේ එයි වර හෂිගණු ඛිල්කතු හාබත් බොඩු බයික් හැම හැම එබේ ෆුලුන්ගේ ඛිල්කතුගා ඒකි බේ ෆුලුන් තෆාතුකම් වෙස්කීතු කුර්ආනෝ ඒ වහාමකොත් ادي الدرجه قانون خلقته غيبه فنبني سوره فاطر وفرت ما ايت الله سبحانه وتعالى يكون الحمد لله فاطر السماوات والارض Allah hamdu ta ilahi urtaka abin mufaddi raskalange ja'ilil malaikati rusulan malaikatun ei rasulun kamuga mane ke ilahu amur fuluta ehm farataka fonuwade farate kamuga e ilahu nebbi ei ilahui malaikatun ei kankan tanfis korwa adi khabar tanga rasulun kamuga lebbi raskalange uli ajnihatin e malaikatun sifa uli ajnihatin ei fiyatake geveri bekalun tek masna defiya bay bekaluna defiya wa thulatha adi bay bekaluna timfiya wa ruba adi hatare de tinen hatare migota fiya eki bekaluna labwa bay bekaluna defiya surdan timfiya surdan hator fiya surdan emma iter mi dehe godeni khilqatu ba eki befulunge khilqatu tafat يزيد في الخلق ما يشاء الله فدوا خلقتك اله فد اراده قربا في نما اراده قربا وتك اتر قربا اله فدوا اچي اراده قرب ورك خلقته بدل قراف همهم بيفلون ملائكه دم صفه تريغا ريتي بايكمغا اسوي كيت قرآن الله سبحانه وتعالى يقول علمه شديد القوى كل النبي اي سوره النجم فاهين ادهايه වරකද මලායිකතු කෙරේපාන උගන්නම අදෙබ්වේ සූ මිර්රතින් ෆස්තවා මිතාංග සිහ බයන් කුරාපනේ එයි විෂ්ණුම් ෆුළු තූණු අදි එක දෙගපානුග අස්ල ෆුරිහම සිහුලුග කායිම වඩාගෙන් හුන්නවා බේෆ්ලෙක් එ මිතනුගේ ෆුරිහම සිහුල එබ ඉෂාරයක් කරවා එයි මන්වර් රීදි සිෆයි කම ඉබ්න අබ්බාස් තාන විදාලවනි සූ මිර්රතින් සූ මිර්රතින් මානේ කි මන්වරුන් හසනු රීදි සිෆේක් وقال قتادة ذو خلق طويل حسن ذو خلق مانك اخلاق رموديت صفاتك غوري ادي ديغو اسكول ديغو ریویتی بایک ملائکتون ہمیں گوتا او من اینگے حادثہ اے یوسف علیہ السلام کا حادثہ یوسف علیہ السلام حادثہ کا یوسف کو فانو ریتی کا اے انگم بے کملم سیو کرا فونی ملائکتگے صفا کا ایمس دے کو دے ملائکتن ریتی بیک Allah taala wahi kuren falamma ra'aynahu ekabalunna yusufan feniyunima akbarnahu ekayfanu ge habat bodukan emiyun ge hittawga boduwegen de waqatta'na aydiyahunna de kamalun ge attak kot kendi وقلنا حاشا لله ما هذا إلا بشر من ما هذا بشر إن هذا إلا ملك كريم ebe kawnu denneviye mi insanen nune anak ge daraje bur ma mati sifataka reet sifataka lipfawa bekele in hada illa malakun karim mi mabege ba malaikatiki yusuf alayhis salam ge reet kam me ayat me deh godde yusuf alayhis salam ge reet kam fenunima malaikatunna e nisbe kurima ei malaikatunna ki warak reeti baykam me ayat me dalil हम हम की तो कुरान का अल्लाह सुब्हान तआला मलाइका तो सिफ करवा फए kiyamantheri ma mativeri baykum bi aidi safara bi aidi safara mita safara maane ke ebe fulun avassawa tantana daturu kurabba malaikatun appuluge kiramin barara mativeri ma bekalun ebe kalun malaikatu ba eta bayam ei surat abas ke fanar adisol infitar suratu ga dihen egara ga Allah bayan kurafani wa inna alaykum lahafizin tibame machara kateri wa malaikatum ve ei amaluta liwwa kiraman katibin ma mativeri amaluta liwwa baykuve emitonu se deko de telefon ki riveti vegem wa akhlaq ke mativeri sifate ke gawa bayk ebe me malaikatum sifate uterega dadu etikam ge sifa wa kamavs ebe dadir kure ei rasulullah sallallahu alaihi wasallam ಉಸ್ಮಾನ್ ಗುಫಾನು ವೇದಿ ವಡಾ ಗತುಮುಂ ಅಗುಮನ್ನ ಅಡ್ವಾಫ್ ಕನ್ನೆ ವಾಣಿ ಹಾದಿಸಾ ಏ ಮಾ ನಬಿ ವಸಲ್ಲಂ ಗೆ ಫಾನುಗೆ ಮಿ ಫಲಮಸ್ ಕನು ಕಶ್ಫು ಕುರಬಾಗೆ ಇನ್ನವನಿಕೋ ಅಬು ಕುರ್ಫಾನ್ ವೇದಿ ವಡಾ ಗೆ ಮುರ್ಫಾನ್ ವೇದಿ ವಡಾ ತುಸೆ ಎಂಗೋತ ಇನ್ನವಿ ನಿವಾನು ಕುರಬಾ ಇನ್ನವಾಫ ಉಸ್ಮಾನ್ ಗುಫಾನು ವೇದಿ ವಡಾ ಗತಿ ಮ ನಿವಾ ಕುರಬಿ ನಿವಾ ಕುರಬಾ ದೆಂ ಹದೀಸ್ ಕುರಬಿ ಅಲಾ ಅಸ್ತಹಯಿ ಮಿನ್ ರಜುಲಿನ್ ತಸ್ತಹಯಿ ಮಿನ್ಹು ಅಲ್ ಮಲಾಯಿಕಾ ಸಹೀಹ್ ಮುಸ್ಲಿಂ ರಿವಾಯತ್ එමීහකා මෙදු එමීහෙත් දෙක මලායිකතුන් ලදුවතිවා මීහක තිමන් ලදුවති නුවානු හැ মানে কি උස්මාන උස්මාන රදානු එයි උස්මාන ෆාන එයි එකලේක ෆාන මෙද මලායිකෙ බේකරුමස් ලදුවතිවා බේකලකි උස්මාන ෆාන එම් විම මලායිකතුන් ලදුවතිවා බේකලෙක් දෙක තිමන් මෙස් ලදුවතිවම අවලාකම් බොඩේ විදාලොවේ ඒක එපාන උස්මාන ෆාන ගොඩා තිමා නිවා කුරවි එහෙම මෙතනුගේ දේහ කොද්දේ මලායිකතුන් නක් esifa dibfawa ke be fonna ki ladu ganna ba ekkambes nitarun eba de ko de me hadisu de mi gane fara gufentan suwala e mi awraq masalag mi falmas konde awrato aranun to ega ilmore ebri wah dakkafa bay be fulun mi falmas kon sida ay awra nun ko midala fennamas bay ribatu gasib ghatti fakhidaka fa innaha min al awra තිබාගේ ෆලමස්ගම් නිවා කොරාෂෙහි අවරාගේ තෙරේ ගිහිමෙනකම් මම බුඛාරි රහිමහුල්ලාහ විදාලා ෆාවේ නී සනදෝ ගොතුම් ඉස්වේ දෙන්නේ වි රිවායෙන් එක් මානේ කි ෆලමස්ගම් මස්සලා ගයි අවරේ නූකමුගේ බස් වරුක දෙහෙන්න මෙස් ඉහ්තියාත ගොතුම් ලක්කා තෙරි නිවා කුරුමේ ජුමු ඉල්මරන් රායකි ෆලමස්ගම් නිවා කුරන් ජෙහෙනේ දෙන් කකු ඒකතරේ වන්නනි ෆිගුයි කවායිදු ගුණා ගොතුම් මාලා යතිම්මුල් වාජිබ් ඉල්ලා බි ෆහුව වාජිබ් එකමක අනුලා වාජිබෙක් ෆුරිය මනුවා කොම්මක මෙබ්බානි වාජිබක සයක ෆලමස්කන් ඒ නිවා කරුම් වාජිබ තන එකම ගවීමා ඒ ෆලමස්කන් නිවා නුකරන කකු නිවා නුකොෂ් එක්මානේ කකු අවරයක නොවේ බොනේ ෆියාම් එන්නේ මින්ගණෙන් අවුමන්නක නේගෙන කණ්ඩාලාක් තම්කොල මච්ච සුල්දාන් තිරේස් කකු නිවාවේ හොම ගෑමස් එක වාජිබ නිවා වෙන්නා එහෙම ෆිගර් විදාවන මාලා යතිම්මල් වාජිබ ඉල්ලා බිහි ෆහුව වාජිබ එකමක අනුලා වාජිබ ෆුරිය මනුවා කොම්ම කමෙක් වාජිබන් ඒ කමෙන් නුන් එහෙන්න මෙස් වාජිබ ෆුරියම කුරුමට්ට කමිකම් එබ වාජිබ දෙම් බැබේ ෆලු විදාවන ෆෙබ්‍රුවරි මිසාලක ගේතේරියගේ මිහා ඔලේ උළුමුග බයි ෆහරගේ කොමසරකගේ ෆෙන්ඩිලා ෆෝරම් එයි මස්සරේ නුන්කම මෙමින් දෙහ පොතින් කොමස් මේ ඉතනු කමික් දෙන්නවා අපි ඔති ලදුවත්කම්ගේ සිෆ මලායිකතුන්නක් මේ සාබිතයගම් වාකම් සුන්නතුන්ගේ බදලීල් කුරේ hame malaikatun sifage terega ebe ilmuge wahaka bayan korafe ilmu libegen wa bayekkam eden hum ebe shakkenek kit qur'an ga allah taala bayan korafe qala inni a'lamu ma la ta'lamun tibame nudanna kanta timan denodi gannawa ehma mitanga allah subhanahu wa taala kankam denodi gannawa adi malaikatun kankam engekam ebe dehekote e allah mola denodi ganne konge ebe honus kanta engodanno no فأثبت الله عز وجل للملائكة علما وأثبت لنفسه علما لا يعلمونه ملائكة نبس علم لبيغم واكن الله سبحانه وتعالى بيان كره වෙන්නමස් ඒ මලායිකතුන් එංගි වඩා නුගන්නවා කන්දත්තකින් අල්ලාහ් තාලා දෙන වඩ ගන්නවා කම යාතක බයන් කරෆ කුරින් ආගොම ඉෂාරා කර අල්ලමහු ශදීදුල් කුවා වාරුගත මලායිකතු එකේ ෆන උගන්නවා දෙපයි එහෙම ඒ මෙසිව දෙයකොත ඒ ඉල්මුගේ සිෆා එබේ කරුණ ලිබි වඩාගෙන් බක් دموتي من ملائكة لفا وخاصة كانت التوتريك ملائكة نكي أصل ديريولمك مكان مسكنك උඩුකම එල්මර මිදාලුව කංකමුග ෆෑබා වඩන්නවා මෙමුග අවුළු බෙහෙන්න මෙස් අස්තු එවේ කලුන්ගේ මකාන මසාකින් එයි උඩුග අමෙම්බේ උඩුන් තම් බිමුග කන්තත්තගේ තම්ෆීස් කරවවා වඩා ගන්නවා බයිකම සිව කරවේ එබේ ખાસ ખુસુસિયત તરીકે یہ قرآن کا اللہ سبحانہ تعالی بیان کر ينزل الملائكة بالروح من امره على من يشاء من عبادی ينزل ملائکۃ معنی کہ فعبا فابا وڑا گنو الہ ملائکۃم فونوا ایتر جبرئیل علیہ السلام دینو مس ملائكة من امر الہ امر فلائک على من يشاء من عبادی الہ اراد قربا میہ کنوت فراتک الہ وڑتکم گترین ವಹೀಬುಂ ಕಮುಗಾವೆಸ್ ಎದೇನುಂ ಕಮ ಕಮುಗಾವೆಸ್ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನ ವ ತಾಲಾ ಕಂಕಮಾಗೆ ಫೋನುವ್ವೆ ಫೋನುವ್ವೆ ಮಿತನ ಮಿದೇಹ ಕೊದೆ ಮತಿನ್ ತಿರಿಯ ಫೋನುವ್ವ ಎಂ ಕಂಕಂ ಹವಾಲು ಕುರವಾ ಫೋನುವ್ವನಿ ಅಸ್ಲು ಮಸ್ಕನ್ ಏಯ್ ಒಡುಕಂ ಗವಾತಿ ಎತನು ಮತಿನ್ ಕಂಕಮಾಗೆ ಫ್ಯಾಬ ವಡಾ ಗನ್ನವನಿ ಎಂ ಏಯ್ ಮಿತನುಗ ಏ ದಲೀಲು ಗನ್ನವಾ دم يقول لك عسى حديث فل وترى يتعاقبون فيكم ملائكة بالليل wa malaikatan bin nahar tebame terega duty fori mare miharge ibaratuna malaik duwalwa reganu malaik ebbeku reganu anabbeku duwal duty bassawagen balla duty bassaweg mane ki ebbege duty nimuni mebegul maccharuwan anabbeku fabo adannawan ei reganu tibba befulum maccharuwan ebinu duty nimuni yataaqabu fiikum malaikatun bil layli wa malaikatun bin nahar tebame gatuga මේ ඩියුටි එක තිබ්බවයේ ෆෝරි මරුබ්බේ රේගණුක මලායිකතුන් අදි දුවාලු මලායිකතු වයජ්තමිඋන ෆී සලාති සුබ්හි ව සලාති අස් එබේකලුන් මලායිකතුන් ජමාවානි ෆතිස් නමාදා අසුර් නමාදුගේ ඒ බිම්මතික තිබ්බා මලායිකතුන් මච්ච වඩන්නවානි අසුර් නමාදු ගඩී ගය වඩා ගන්නවා ගඩීක දිමාවාන දෙකොළ එබ්බේක වඩාති මනබ්බේක වඩානන මච් මතින් තිරියා එහෙම මේ ඩියුටි බදලුවා ගඩියකි පතිස් නමාද් ගඩියයි අසුර් නමාද් ගඩි සුම්ම යරුජු الذين බාතු فيكم දෙන් තිබෑමි හුන්නා කෝ රේකුරි බේගලු මච්චන් අරුබ්වානේ යරුජ් මානේකි මච්ච අරුබ්වානේ فيسألهمullahu وهو أعلم بهم දෙන් අල්ලාහ් සුබ්හානහු තා සුවාන කුරබ්වානේ ඒ මලායිකතුන්නා وهو أعلم بهم සුවාන කුරබ්වා ඉරුග අල්ලාහ් තාලා මොළ දෙනවඩ ගන්නවේ ඉන්සානුගේ හාලේ අනේ අල්ලාහ් තාලා ඒක මංගනාවගේ නෝන් හෙන්නවස් නිසාමයි කලාග දිනවඩ ගන්නවේ ඉන්සානු හාලතු රිග එකම අල්ලාහ් යකන කයිෆ තරක්තුම් ඉබාදි තිහි කිහිනෙන් හේ තියවා මෙහුන් තිමන් ඉලාහගේ අලතකුන් දූකො ෆතිය ඉමානේ කොන් හාලතෙක් ගාහේ මෙහුන් තිබි එඹුරි ආයෝ අල්ලාහ් තාලා සුවාල කුරාන අලතකුන් නා බෙහෙගොතේ මෙහුන්නා ඒ ඩියුටි එක තිබ්බා බෙහෙකලු වඩාතිම සුවාල කුරාන කිහිනෙන් හේ දූකො ෆෑරුගා අලතකුන් තිබි කොන් හාලතෙක් ගාහේ فيقولون تركناهم وهم يصلون දෙම් විදාලවන් දන්නවානේ ආහාරමෙන් දූකො ෆෑරුග එමිහුන් තිබි නමාදශ එමිහුන් නමාද කුරණියේ واتيناهم وهم يصلون ادي اهرمن එමිහුන් කාර දේරු සෙමිහුන් තිබි නමාදශ ඒ පතිස් නමාද කඩේක ආරුගස් තිබි නමාද adi අසුරු කඩේක බදල විරස් තිබි නමාද එම් රේගන් රෆ දෙම්මි දතුරු කුරණි එහෙම ඒ දෙගඩි බදල වාරක තිබේ නමාද කමීග තංගොලගේ නමාද කුරා මීහෙක් නමාදම් හුරි මීහෙක්ගේ වාහකත නමාද කුරිකම අන්නානි එහෙනම් ඒ ආස්සු අලතකුන්ගේ حالت හොන්නෝගේ හුන්නන් ජෙහෙගෙන් එයි එන සෙමිහෙක්ගේ කංකම් බෙලෙටම හවාල් කරේෆා මීහා එයි හෙන්දුනා ආවිරු එනුම් කන්දත්තගේ ගොලේක වඤ්ඤා මේකෂියනු මිසාරක තිමන්නමෙන් දියරු දිවි කුලේරේ ආරොස් දිවි කුලේරේ ಎಮಿಹೆಗೆ ಹುರಿಕಮೆ ಕುಳಂ ಹುರಿ ಮಿಹೆಕು ನಮಾದಂ ಹುರಿ ವಾಹಕೆ ಗಾಮ್ ವಿದಾಳ ವೆಜ್ಜಂ ದೊಗೊ ಕಬ್ಬಾಣಿ ದೊತ್ತು ಎಹೆಮ ಎಮಿಹುಂಗೆ ಹಾಲತ್ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನ ವ ತಾಲಾ ಅಸ್ಸಾನ್ ದೆಗ್ ಅಳತಕುಂಗೆ ಹಾಲತ್ ಜುಮ್ಲೆ ಗೊತೆಗ್ಗ ಯಾ ಸಮಿಯ ಸುವರ ಸಮಾಲ್ ವಂಚೆ ನುಕ್ತ ಸೈ ಬುಖಾರಿ ರಿವಾಯತ್ ಸೈ ಮುಸ್ಲಿಮ್ ಗಸ್ ಆಸ್ والنصوص في هذا كثيرة جدا يصعب حصرها هنا مي معنى غاسا يتبار نصوتك بي مي فابا ودان نواكما مي معنى غهن مسمتا غوريا نصوتك گنو يا فاسه نوا hama ehme malaikatun ge khususi terega malaikatun ge waki jinsaka khas sawaba inno anhenakas firihenakas anhen jinsaka bes firihenu jinsaka bes khas sawaba inno malaikatun ge ena sawgon menna bara undugu dwihibum me malaika bekanum ebekanum me beenum kurun ehne me sebesale ge waki jinsaka nispewa em amuko me ar manu kur malaikatun ඒරුම් වගේ ජින්සකයේ නිස්බත නුකරවෙන්නේ එනස් බයිෆාර විවාහක දක්කම් දාර කොමසරක අවනාම උඳබුවේ ඒ දිවෙහි බහුග ඒ වකි ජින්සක නිස්බෙ නුකොක් මේ බේනු කරා මිසාලක ඒ ඉෂාරක් කොපුණාර කීකේ පුණාන එබේ කලුම් අග්ගතකි අනගති එබේ කඹලුම් ඒ වෙස්සින වුණ බුණෙක් ඒකත බිස්නාපි ඒ කොම්ම එබේ කවනේ බුණ ෆෑම් ෆිරිහෙන් ජින්ස මිනිස්බේ කොන් එබේ කඹලුම් නේ බුණ ෆෑම් අංගෙන් ජින්ස මිනිස්බේ දෙන් මේ වාහදකම් බහුරවාතරේකම් මසරකම් දුක එහෙනම් මේ සාගොන්න ගබෝ කරන ජයගිතකි ආගොන් මිදන්න ඉබාරාත එන්නෝ තංකොලකි මුස්සුන ජමාත අකීදායකි දලීලයන් ආස්සෝති මලායිකතුන්නකි එබ්ස් ජින්සක නිස්පෙක් කරවේ බයින්නෝ අංගුල්ලකමස් আদি ෆිරියනුලකමස් එබ්ස් ජින්සක නිස්පෙක් කරේ බයින්නෝ ඒ අල්ලාහ් සුබ්හාන වතාලා ඒ ජින්ස නිස්බෙක් කුරි මිහුන්න වඩ ඉන්කාර කරවා ෆේ මක්කාගේ මුෂ්රිකුන් කරා යකි මලායිකතුන්නකි අල්ලාහ් සුබ්හාන තාලා ගංගෙන් දරින්නේ අංහෙනුම් කම නිස්පෙක්කුරි මලායිකතුන් එහෙම කුර්ආන් කර අද්දවාකන වජාලුල් මලායිකත الذين هم عباد الرحمن ඉනාසන් එමීහුම් අල්ලාහ් සුබ්හානහු වතාලාගේ මලායිකතුන් ඒ ඉලාහුගේ අලුතකුම් රහ්මාන් වන්ත ඉලාහුගේ අලුම් ඉනාසුන් කමුගා හෙදී মানে කි අංහෙන් කුදින් කමුගා හෙදී මෙහුගේ අකීදා කි අල්ලාහ් තාලා අංහෙන් දරින්නේ අෂහිදු ඛල්කහුම් එමීහුම් දුෂී හෙයියේ timan ilahu anghen kudin gotuka malaikatu mufaddawati shahidu khalqahum dekuni ek eman henge bunan satuktabu shahadatuhum wa yusalun emihum edekki wahaka emihunge heki ebuna bas liyelene mane ki liyevi amarto fatuga liyevi wa yusalun ad qiyamat du qiyamat sual korwene e bas ebuni kon gotaka kihinen hodaget emanege dogu bahe gen allah inkar kurafa එහෙම වකි ජින්සෙන් නිස්බෙක් කුරුන් අල්ලාහ් සුබ්හානහු වතාලා වල ඉන්කාර කරවා ඉන්න ලදීන ලා යුමිනූන බිල් ආඛිරති ලා යුසම්මූන අල් මලායිකත තස්මියත අල් උන්සා සූරතු නජ්ම් ගහ 24 නායෙන් අම කෂොර් අල්ලාහ් ඊමාන් නොවාමි ඉන්න ලදීන ලා යුමිනූන බිල් ආඛිර ආඛිරත් දෝන් ඊමාන් නොවාමි හුම් ලා යුසම්මූන අල් මලායිකත තස්මියත අල් උන්සා මලායිකතුන් නම් දෙකම ගාවේ අංහෙන් නුන්ගේ ගොතු මේක ඒ ඒ මලායිකතුනකි අන්හෙන් බයි ගොතු අනන්දේකම් ගවයි ආඛිර දෝ ඊමාන් වා මෙහෙන්න කුර්ආන ගල්ලා බයන් කුරා අනකම කිබේ මේ මලායිකතුන් හසාස් තෙරේග අන්නහුම් ලා යඅසූන අල්ලාහ ෆී ෂයි එවස් කමෙග්ග අල්ලාහ නූර දෙනෙක් ලා තස්තුර මින්හුම් දුනූබ් එමීම් ගෆරාත් එවස් පාෆයි එවස් පාෆයි උරදුම නන්න අධිකෙත් මලායිකතුන්ගේ තොබියත් kuraifa wani evves uradumaka nula insanaage gaaga labwafa tafat ghariza tebur tafa adun to henne mas allah subhanahu wa taala malaikatu mufaddafa wani evves kala uradumaka jaaga dibegata kanu malaikatu ge tobiyataki allah kiyaman terium evves kala itur kamen nuhunna قرآن الله هم لا يعصون الله ما أمرهم ويفعلون ما يؤمرون تحريم سورة غواناي الله قرب أمرك نور دينه ويفعلون ما يؤمرون ادي امر كوريكم كوربا الانبياء سوره الهتايسن ايات الله بيان كوني وقال لا يسبقونه بالقول وهم بامره يعملون لا يسبقونه بالقول بس فلك گاوس الله تعالى بس فل مچ اس نوانه එබස් කමක නොකේමන් තරිනවාන ඒ අමරු කුරබ්බේ කමෙක් ඉතුරු එතරාද නැති කුරබ්බා وهم بأمره يعملون ملائكة الله أمر فلا عمل قربانت الله أمر فلا عمل قربانت نوكيمن تري وده نوكنوا همهم ملائكة صفة تريغا أسوي خصائص تريغا خاصة كندت تريغا අලුකම් කුරුමුගා වරබලි වා බයි නෝකයි abada abadu tasbih kiya sajida ko zikur ko hawal koraifa masekettawga tasbih kiyuma sana kiyuma abada abadu demitibe ein ebbes kamegga me fuhi wegen fuhi umge sifa nisbek kore bayennuk hi wage abadus ekamuga qaim tibba baykan ke qur'an allah taala bayan kurba ومن عنده لا يستكبرون عن عبادته ولا يستحسرون إلى بحضرتك و با أي ملائكة وهك لا يستكبرون عن عبادته الله عليكم كرمك بودان وان ولا يستحسرون أدي فوهي بكين هتانو دان أبدو عليكم كأدي بتبي بيك ملائكة يسبحون الليل والنهار لا يفترون الكريغ آياتك දායිම දෙමිතිබේ එව්ස් කාල මායෝස්කමෙක් නෑස් දායිමන් අලොකමුග දෙමිතිබේ බයකේ යුසබ්බිහුන ලයිල වන් නහාර අදි රේගඬ දුවාලු තස්බීහ කිය කිය තිබෙත ලා යෆතුරුන් අල් ෆුතුර් මානේ කි මායුස් ලා යෆතුරුන් හුට්ටා නුලන් ෆුතුර් ෆුතුර් මිකෙනි මේ කමෙක් කරමු කරමු ගොස දැන් ෆූහිවන් ක ෆෝවයි ෆෝවස්සන් අවුන මෙන්නේ ෆුතුර් එම් මිකෙනි wakisa bogos din dinikanta wara iskan di banakkas kanne befu emekin futu ekala ebbes kala metkonu men malaikatuna kannanna hum mimanaga surat fussilat ke 30 abwanatu allah bayan kurafan fa in istakbaru emihum bodavikam gavies mane ke alutokun terin kafar mihum bodavikam gavies falladina inda rabbika kalega fan ber ilahu hadratu gawa abayku e malaikatun wa යුසබ්බිහුන ලහු බිල්ලෛලි වන් නහාර රේකට අදවාල ඉලාහ තස්බීහ් කි. වහුම් ලා යස්අමූන්. ඒ මලායිකතුන් මායුස් නුවානේ නූනිය අලකමුගා හේවායකම් කෙඩි හුට්ටිගෙන් නුතිබේනේ. අබදා අබදු අල්ලාහ තස්බීහ් කියා සනා කියා බයිගතුගා මලායිකතුන් සිෆ කරයිෆා. ඒ මි සිෆතේ කි මල ඉන්සානුන්නා ජින්නින් ෆියවා මලායිකතුන් ખાસ කරේ වසිෆතේ. ඉන්සානුන් ෆූහිවේ ඉන්සානුන් කන්නේබ්වේ ඉන්සානුන් එකි දොස්වර එක ගොත මෙහොන්නන්නේ. ಬಯಂಗಿರುಗ ಈಮಾಂಕ ಇತುರು ಅಳಕೊಂತ ಕುರೆ ರಾಗುಸ್ ದೇದರೆ ಗೊಂಡಕ ಫಸ್ಟ್ ಇದಾನೆ ಕಣ್ಣೆ ಬೆದಾನೆ ಅದಿ ಬಯಮ್ಮಿ ಅಳಕೊಂಡು ಸ್ಕುರೆ ಹಮ ಜಿನ್ನಿಮ ಸೆಗತ ಇನ್ಸಾನು ಹೆಮ್ಮಿವಳೆ ಎಬ್ಬೆ ಈಮಾಮೆ ಕಣೆಬ್ಬೆ ಕಾಫರ ಹಮ ಅಳಕಮಗ ಕಣ್ಣೆಕ್ಕಮಾಯಿ ಮೇ ಮಡು ಜಹಿಲು ಮೇ ಇನ್ಸಾನ ಜಿನ್ನಿನ ಬೆಸ್ ಆಸನ್ನಕ ಮೇ ನಮೆಸ್ ಮಲಾಯಿಕತುನ್ನ ಮಿಕಂ ಮಿವನಿ ಮೇ ಅಲ್ಲಾಹ್ ನಫೀಕು ರವ್ವಾಫೆ ಅಬದುಸ್ ಅಳಕಮಗ ದೆಮಿ ತಿಬ್ಬವಾ ಎಬ್ಬೆಸ್ ಕಾಲ ಮೇದುಕೆಣ್ಣೆ ಮೇ ಅಳಕಮಗ ನಾನ್ನ بايكما كيت قرآن الله سبحانه وتعالى ملائكة صفة قربا امبيو مي اسودي بيان بيان كور نسوتا ومتيغا اوسن جماعه عقيده كي فرتمان هرم ایمان كما كي ملائكة نكي الله سبحانه وتعالى فدوا فبايكما كور نسوتا وبيان كور فدان එකන් තෙදුකොක් කෂවරකොක් කබූල් කුරුන් අදී ඉස්සේ බයාන් කුර දුන් සිෆත ඒ අදදු වරගින බයිකම අල්ලාහ් සුබ්හානහු වතාලා නුම් ෆරාතක ඒ අදදු එංගෙ නුවාකම කුර්ආන් අල්ලාහ් බයාන් කුරේ ෆදා وما يعلم جنود ربك الا هو කලේෆාන් වර ඉලාහුගේ ලස්කරුගේ අදද එවස් මියකන්නේ අද දෙවස් එයි කොන් එච්චික්කම එවස් ඒ ෆාරගේ ලස්කරු මෙදාන කොම්මෙච්ච එවස් අල්ලාහ් තාලා කරවාහන් කොම්මෙච්ච සේ ඉලාහුගේ ලස්කර එදාන හින්ජක සදාන මෙස්සක සදි මලායිකතුන් අදෝසියාවුමන එංගේ එච්චෙන කුරින් අලගොන් මේ ඉෂාරක් කුරි මලායිකතුන් අදදුගේ ගිනකම කුරිගේ දරුස්තෝගා ميراد مراد غريغا اس علي البيت المعمور تمن كليفان البيت المعمور دكونه فقلت يا رسول يا جبريل ما هذا تمن دني جبريل مي كوچين قال البيت المعمور تذكروا البيت المعمور يدخله كل يوم سبعون ألف ملك إذا خرجوا منه لم يعودوا فيه آخر آخر ما عليهم كم دوهبوا إتنك حدها هاس ملائكة بيكلهم ودا غنوي ඉදා ඛරජු මින්හු එතන නිකුමෙජ්ජකම ගවානම ලම් යඋදු ෆීහි ආඛ දෙවන ෆාරන් ඒ ෆුර්සත නුලිබේන එහෙම දුනිය උෆෙද්දෙන් සර කොම්ම දෝක සද්දේහා සද්දේහස් මේ දාහම දාන්දස් ඒ තකුරාරෝම ගෙදෙනි එෆ්ආර් ඒ ෆුර්සත් ලි වඩා ගන්නවා මලායිකතක දෙවන ෆාර ෆුර්සත් නුලිබේ එහෙම එම්ස් දෙහි ගොදෙනි අදදු ගින අමහෙම නරකේ අබේ ගොතුන් ආසවේ සහි මුස්ලිම් අබ්දුල් මස්ූද් ක ෆරාප්පුණු විදාල රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම අදිස් කුරේ යුතා bi jahannam yawma idin qiyamat du naraka genevene laha 70000 zimam e naraka damawa genevene wahaka asonna ega haddiya has zimam hunna manake haddiya has faratun addihas wa ega je damawa genevene مع كل زمام 70000 ملك كم زمامك كم اتشغا حدي هاس ملائكه යජුරුනා දමා ෆේගෙන්නානි එහෙන් වි මේක මානේ හැද්දිහාස් සිමාම් කොම්මෙ සිමාමෙග්ග හැද්දිහාස් මලකුන් තිබ්බවාරුග එ බේකලුංග අදදු ගිනකමස් මිරිවායතු එබදේහෙකොත කොමස් අකීද අගොම අකීදාක වරක් ගින බයික එනම්ස අදදු ඒ අල්ලාහ් මුන් එබ්ස් ෆරාතක එංගිපානුවක් ඒ සුන්න ජමාත් අකීදා هم هم كورين اون بيان كوربين درجة ماتوريكما منزلات الله سبحانه وتعالى حضرتك درجة غتون اكي بيكلن تفات ملك مي ملائكتون درجة الله تعالى حضرتك تفاتوكين واك بيد ملائكتون درجة ورم ماتي درجة اك معنی کی دنتی ملائکتون دواہ کے نو مس درجة تفاتوك واکن اي سنة جماعتو کے عقیدہ ام ماتوري ملائکتون تریگ حملت العرش عرش يفلا ملائکتون هم هم اگمنا جبريل عليه السلام ميكائيل اسرافيل عليه السلام اي ملائكه تنكي ام ماتيوري درجاغا ايمني بيگلو دعاگ تريگ اس رسول الله صلى الله عليه وسلم كره دعا تريگ اللهم رب جبريل وميكائيل واسرافيل حدا بود کرس کلاکو اي بلاوي جبريل اي ميكائيل اسرافيل گي وري الاه ملائكه تن وري الاه فاطر السماوات والارض ارتكابين وفدي رسكلانج عالم الغيب والشهاده පාළායි සිල්රු මොළ දෙනවට ගන්න වයිලා ඒ ව අෆ්තලු සලාස ජිබ්‍රීල් আলাইහිස්සලාම් ඒ තිම් මලායික මුතරෙන් එම්මෙ මතිවරි බේකලෙක් මලායිකතක ජිබ්‍රීල් আলাইහිස්සලාම් එයි වහී කන්තක හවාලු කුරයිෆාවා මලායිකත එයි මසක්කතුගේ මෑක්කව මතිරි කමට්ටක අල්ලාහ් තාලා කලාම් ෆුල් මිස්තකුන්න බයන් කොද්දම උෆුල්ලා මලායිකතකි ජිබ්‍රීල් আলাইහිස්සලාම් කම්ගා වීති එම්මෙ මතිවරි මලායිකතකි ජිබ්‍රීල් আলাইහිස්සලාම් හැමෙම ආගොම්මෙන් නෑ මෙන්ගේ බයි රිවායත් වගේ අස්සේ මලායිකතුන්ගේ දරජාගා අවගොන් මෙන්ගේ ඉන්සානුගේ තිරේගා මේ රසූසුම් සමානුගා එම්මෙම් අස්සාබේකන් තිරෙන්ගේ මෑ බේකනුම් බල්ලවා ෆෝති බතුරුන් ගුරාමෑගේ බාරි වඩාන් සහාබින්නගේ මෑ බේකනුම් බයි ખબરතෝ ගාසවේ මේ මලායිකතුන්ගේ තිරේගාස් මෑ බේකලුම් බෙල්ලෝමගෙන් ගුළු බාකුම් බතුරුගේ බාරි මලායිකෙ බේකලුම් එහෙම එවස් දරජා ගොතුම් ඒකි බේකලුම් මලායිකතුන් තෆාතුකන් දේහකොත් දෙක එහේම සුන ජමාත් අඛීරාක් මිනුක්තාකි මලායිකතුන් අල්ලාහ් තාලා හදරතුක දරජාගතුන් ඒකි දරජාගේ බේ මලායිකතුන් තිබ්බාක් ඒතරේග ඉස්රාෆීල් ජිබ්‍රීල් මීකායිල් මතුවරි බේකලු ඒතරේම් බස් ජිබ්‍රීල් আলাইහිස්සලාම් ඒ මෑම් මතුවරි බේකලු හැම හැම එවස් මලායිකතක අදාවත් තරිවුන් ඒ හුද්දවකින් වා කමෙන්නුක් මෙහෙම දරූරිකම් ඉස්ලාම් දින එකෙන් චේකම එවස් මලායිකතකම නුනියතේ අදි නුබෑ නියතෙක් අදාවැත්තරිකම හේතු ඔයගෙනවා එයි ඕන්මෙන් මරහිප්පා මලායිකතා කම ගාවියස් ෆහරෙග්ග මිය ගිතන් හිම්ම හුන ජේ මරහිප්පා තෙක අල්ලා අමරු ෆුලයි එන්නෝ සෙබ්වස් මලායිකතක දෙතරේග නුනියතෙක් හිතුගා එබ්වස් කාලා කරේකම ඔයගෙ නුවාන්සුන ජමාත අකීදා බුණාගතු hit qur'an ga allah taala angwafani wal mu'minuna wal mu'minatu ba'dhum awliya ba surah tauba ga hadde bana iman ga ahlu werenne ke ebbe kanebbe ga ratte rahmet teri baik iman ga ahlu werenge terega wannana malaikatus insanum bes jinnim bes adi malaikatum bes ei iman ga ahlu werime ebbe kanebbe ga rahmet teri oga teri heo baikkum ga wanjine bes mihe ka terega ei malaikat ekkum ga bes jinni ekkum ga bes adi insan ekkum ga bes iman ga ahlu werenge ebbe kanebbe terega adavet teri kamek lule rikame oyge nuwan mi rasulullah sallallahu alaihi wasallam ekelefan ga aila terege dimave hadisa ei ekelefan ambeme kamalun terege dimave hadisa ei surah tahrim ga allah subhanahu wa taala bayan kora fe rasulullah sallallahu alaihi wasallam mi tahrim suratuge asbab nuzul ga de riwayaten aswe riwayategi ekelefan mamun haram kurbikame ekelefan ga nafs adi ane riwayatu ga me anes asbab nuzul ga aswe ei ekelefana Allah subhanahu wa ta'ala hudda kurwa fawa alu anghene ngai maria halan kurbi kamas ei me me aywana maimuna Allah anha ge kotri kolo wadaage ke efanu e kotri kolo maamu fari kolo baati aisha radha anha me aila terega rebe reume komani wadaage tin vidalu wasime nube avastuwe eke efanu nube avastaka wara hippula nuwa bepule ಕೊಂಬೆವಳಸ್ ಬೇನ್ಮೋಣಿ ಬೇಫುಳೆ ಕೊಟ್ರಿಗೆ ಮೆ ಗಿನೇರು ಇನ್ನೋ ಮಾ ಕುಟ್ರಿ ಮಾ ಗಿನೇರು ದಸ್ವಾ ಕೊಮ್ಮಣ್ಣ ಕೊಮ್ಮಸ್ಕ ಮೇ ಮೇ ಇಜ್ತಿಮಾಯಿ ಗೊತ್ತು ಪುಣ್ಣ ಮಸ್ತರ ತಮ್ಮಿ ಹಾಗೆ ದೆನ್ ಎ ರಿವಾಯತ್ ಗಾಸನ್ ಮಾಮನ್ ಹರಾಂ ಕೊರೆ ಅನೆ ಅನೆ ಸಬ್ ನುಜುರ್ ಗಾಸನೆ ಹಫ್ಸಾ ರದ ಅನ್ಹಾಗೆ ಮೇ ದುವಸುಗ ಏಕ ಎಫಾನ ಏಕವಣ ಯಾಕೊ ಹೇದುಕೊನ ದುವಗ ಮೇ ಏಕಮಣ ಹುದ್ದೆಂ ಎದಿ ವಡಾಗತಿ ಏಕವಣಾಗೆ ಮಾಮ ಫ್ಯಾಂಕಾರೆ ವಡನ್ನೋ ದಿವರಾತ್ ಮೇಕೇ ಮಾ ಹುದ್ದೆ ದೆವ್ವಿ ದೆವ್ವಾ ಬದೆನ್ මාරියා රල්ලාහ් අන්හා එක්ක ඒක එපාන එදෝ සේද කරවි හෆ්සා කොට්ටි හෆ්සා වඩාගෙන හෆ්සා ඒක ඉංග වඩාත් රල්ලාහ් අන්හා ඉංග වඩාගෙන එකම කම්බෝඩ වඩාත් ඒ ගීරත්තරික නිකුතියස් වගේ තුක ඒ එකමනාගේ කොට්ටි පොලක මේ එකම හිඟාපු තීම නොත එදෝගේ එදෝ කරවි මේ එකමනා එකම හිප්ලා නොවගෙන් වාහ දෙකේම එකමනා හරාම් කරවිකම මාරියා මීති මෙහාර මිලාදීනි ෆිකුර්ග මීහු මිගෙන හෙන් ගොතකර සසලම් ඒක එපානු මේ එහෙන් අංහෙනක එක්ක ගුළුමෙ හිංගියේ මේ එකම අක්සුහගේතුක ශරීරගතුම හුද්ද බේකමලේ මාරියාගේ කේපානුගේ මේ ලෝබේ දරිකලගේ ඉබ්‍රාහීම් ගපානුක මම්මා පුලයි මේ ඉතුරු ශාරු ශරියා දාඛිලා ගුළුමෙ හිංගියේ කියන වෙනමස් ඉංග්‍රීස් බාම් මේ තර්ජමා කොෆරේ තංගල හඩිකොම් මුරි අවගොන් දෙකුණින් බයි මේ මේ මවුදෝ ලියෆොට් එන්නේ සෙමියුන්නා මේ කිහිනෙක් කියන හිංගා කමෙක් නේංගෙන් ඉස්ලාම් දිනාවද අදාවත් තිරපු ෆද්දුමට්ටක දක්කා එම ආයිලාතරේක මේ ජෙහු මස්සලාග කුර්ආනුක අල්ලාහ් ගන වයින් තවාහරා අලයිහි ෆයින්න අල්ලාහ හුව මෞලා තංග ආයිෂා ය හෆ්සා ය බයි බෙහුන් මේ තෆ්සීර් කුරා මේ ෆයින් මේ එක දෙක ෆාන දෙකොළ මසේ කුරවිකම ගා වේනමස් ෆයින්න අල්ලාහ හුව මෞලාහු අල්ලාහ් සුබ්හානහු වතාලා එක ලෙක ෆාන මෞලායි মানে কি බදහට්ටා ෆරත් අදි එකුවරියයි වජිබ්‍රීලු අදි ජිබ්‍රීලයි වසාලිහුල් මුමින් අදි මුමිනු ಸಾಲಿಹ್ ಅಳುನ್ನಾಯ್ එහෙම මොමින සෝලි අලුන්නා මලායිකතු නම් එකුවරි රහමත්තරි බලහත්ත එබ්බේ කන බේක බෑ ගෑබ් බේකමුග මිතා මිසිබ කරබා එමී මිසෙ බදේ කොද්ද මලායිකත ගාතරේ ගෙබ්ස් කාලා නුනියත ලෑගෙන් නුවාණක අනික ඒ මලායිකතු ආගොන්මෙන්ට ක හේතු අකුරබා වල්ලදි යුසල්ලි আলাইකුම් වමලායිකතු තිබෑමෙන් අට්ටක සලවා දුආ රහමත් ලගුගේ දුආ කරබා බයි මලායිකතුන් නකි එහෙම ඒකාල නුනියතෙන් ඔයක නොවන සුන්න ජමාත අකීදාගේ මුලින් මනාකම. එයි අදාවත්තරිකම ඔජ්ජියාම ඉස්සම් පෙරින් එමිහෙක්ගේ ඊමාංක සහයනවා. මං කාන අදුවන් ලිල්ලාහි වමලායිකතිරේ ගවමු කියෙන් මං කාන අදුවන් ලිල්ලාහි වමලායිකති වරසූලි වජිබ්‍රීල වමීකාන ෆඉන්න අල්ලාහ අදුවන් ලිල් කාෆිරින්. සූත්‍ර බකරාගේ නෝදී අබ්බනාය මං කාන අදුවන් ලිල්ලාහි අල්ලාහන් අදාවත්තරිකම ගවෙ ජමීහා වමලායිකති ඉලාහු මලායිකතුන්නයි වරසූලි ඉලාහු රසූලුන්නයි وجبريل ادي جبريل اي وميكائيل ادي ميكائيل اي فان الله عدو للكافرين فهم كشور الله اي كافر نن هري عداوتري اي معنی کہ اللہ عداوتري وما افد حكم میوت ملائکتون عداوتري جميع رسول بیکون عداوتري جميع ادي جبريل عليه السلام ميكائيل مي عداوتري وجه فان الله عدو للكافرين كافرن الله اي عداوتري کے میں نے معنی کہ میں گریوما එකශීකම් වා ජසා එබෙන් අල්ලාහ් සුබ්හාන දෙවන්නේ මිතනුගේ දේකු දෙමුන්නගේ කාෆරුනේ එබ්බස් මලායිකතක එබ්බස් රසූලක අදාවත් තිරෙච්චා මේ අල්ලාහ්ගේ අදාවත් තිරේ එයි කාෆර මේ ගෝණි කාෆර රසූලක අදාවත් තිරෙච්ච එහෙම අලුගොන් මෙන් ඉස්ලාම් දීනු කැමති හුරිහා රසූල බේකොන හුරිහා අල්ලාහ් බාවලේ ෆෙත්තක ඊමාන් වා එමෙවන රහමත් තිරෙමුදක ලෝබිවා මේ මෑම් මතිරි බයකම ගේ එබ්විස් බේකල කදේ තිරේග එබ්විස් ෆොත කදේ තිරේග එබ්විස් මලායිකත කදේ තිරේග අලගොන් මෙන්ගේ හිතුක එබ්විස් කාල කුර එක මං ඔච්චාම් අලගොන් මෙන්න මුස්ලිමුන්න කෙනු කියාන අලගොන්නක මුස්ලිමුන්න කෙනු කියාන අල්ලාහ් බාවලෙ එබ්විස් ෆොතක අදි ෆොනු එබ්විස් රසූලක අදි ඊලාහ් එබ්විස් මලායිකතක තෆාතු කොෆිකම ගවානා හැමෙම මලායිකතුන්ගේ ખાસ සිෆතව තෙරේග අගොම ඊමාංකමගේ තෙරේග ඊමාම් වන් ජෙහේ කුරින් අවුන් දෙන්නේ වසීෆා තකේ මලායිකතුන් හවාල් කරවාවක් භෑවර මාසෙකෙත ඒක තිරේක බයක් අන්තත මිසාලක මේ බය නන්තන් අවු දන්නවාල මලායිකතුන්ගේ ජිබ්‍රීල් මීකායිල් ඉස්රාෆීල් මාලික් හාරූත් මාරූත් රිද්වාන් මුන්කර් නකීර් මේ බේවේ කලුන මේ මලායිකතුන් නන්තන් අවගමන නාම ඇස් අවරි මලායිකතු وغير ممن جاءت النصوص بتسميته مهمت මේ තෆ්සීරිකුන් ඉමාම් වාරුගා නන් තෆ්සීර් කරවවා මලායිකතුන් නන්තක ඉමාම් වංචි faharga muslima koradana me nandan nege ekam jumla gotega muslimun imam man jehene malaikatun wakama imam matir baykama allah nur denekama allah subhanahu wa taala me malaikatun na wazifa takin hawal kurabba wakama tafsili ko agum nantan asurja en kom namako sawon je imam ba faharga muriya nant kom muslima kan nege dan وكذلك من جاءت بالاخبار عن الوصف baifara min nantan asa baifara eburi ebeganu pura wakanto sifesas saka raqib atid ei namen nun en namesei wazifa guligen pura wa masekata guligen aswa musaka malakul maut marhibbo malaikat wa malakul jibal farbataka behe malaikat ei far malakul jibal ei namen nun en names e bekalu balahattawa kamaka guligen aswa malakul jibal musa kiram al katibin مام متور ليوفا بيكلو اي بيكلو وظيفه موك بحفظ الخلق مثالك خلق تكون ركعات القران حوال قريفا بيكلو همهم رحمغا دارفل لو مفوغا رحمغا وا මේ خلق كنت تبلهتم حوال قريفا وا ملائكتم هم بفار مي صفات بس اسوره صفاتك بس ආලකොන් මෙන් ජේනීම අදි බයිෆාර බිමුගා හිඟා බිඟා උලේ බිමුගා දතුරුකොන් උලේ අල්ලාහ් සුබ්හානහු තා zikruga majlis ta hoda zikr kura mihunge majlistoga bayariwa malaikatu me suluwa mi kankama ki sagun men imanwa jehe kank he miya hisab malgun men me dars kur kollani adis baik maulumat e buri malaikatunge me me na behe gotu wa dakkin ti adkur bi anafta ga gunun baki ubba puri dana hala subhanakallah bihamdika أشهد أن لا إله إلا أنت أستغفرك وأتوب إليك وجزاكم الله خيرا والسلام عليكم ورحمة الله وبركاته بس سؤال بنت මේ නවාර මේ නරකාග අහුලුවරින් නරකාග බෙලෙහෙට්ටුම් උතරේග නවාර আলাইහ 37 ඒ නරක බෙලෙහෙට්ටුම හවාදු කුරයිපාවා නවාර මලායිකතුම් බාවාකස් සීද තෆ්සීර බලන වොන සීද සීදති සුවාර ජන්නන්දී එනස් මේ ෆිතුන එක මිහාර වර්බෝඩ් එෆෝ ඉද්දෝ මිහාර දිහාසක නවාර තිවිදාල නවාර මලායිකතුම් වාහක කි මිහාර වර්බෝඩ් ෆිතුනේ ෆිතුනේක බය හදාන් උලෙච්චා ඒ නවාරන් ගෙල්ලි හුස්සි බේකේ බෝලෙ ඥාර දුනියෙක් මගුෆර දුනු බේක නවාරාක සෝ අවුන මිදන්නවච්චේ ඉංගොඩ අනවන කරන්නේ රෂාද් ඛලීෆා ගහළු වරින්න කි නවාරන් ගෙල්ලි හුස්ස වාති බේමාන කි නවාරන් ගෙල්ලි මගුෆර දු වාති බේමන එමියුන්ගේ නවාර නගාවු දෙතම මේ අදතු කුර්ආන ගාස්සේ නවාර ඒ මලායිකතුන් අදතු එම් විම අවුන් දන්න මොලෙච්චිගේ මිසුවාලකි එයා මියා ගුළුම් හුරිකම ගවානම ඒකා මේ අකීදා ගුළුම් එන්නෙන් හගියතුගේ බහායින්ගේ අකීදා නවාර මුකද්දස් කුරුමක් තක්දීසල් අදද නවාර මුකද්දස් කෝගේ මේ නවාරගේ මුජිසන් නරගෙන් කුර්ආන කුරි නවාරන් ගෙල්ල අදොත්තම හොදාගෙන් නවාරන් රෂාද් ඛලීෆාගේ රිසාලතුව සාබිත් කුරි එනකි රසූලෙක්කම දවා කුරි සම නවාරන් උරි හජ්ජස් නවාර දෙන් එච්චකි ඒකත ගොස් කුර්ආන් තෆ්සීරස් හිසාබ හදානේ කැල්කියුලේටර් හිසාබ රංගල දන්නඤ්ඤා තෆ්සීරෙන්ගේ ඒකත එක්කොක්ගෙන් මීන මීන සූරතක නිමිතන් අකුරේ ද ෆීයේ මී නවාරන් ගෙල්ලේ අද දෙකේ එහෙම් බයි ෆර ගුණාර බයින් එබ්බෑ ෆර ලා අකුරන බෑ ෆර හන් එබ්බෑ ෆර හිමන අකුරන බෑ ෆර නොහිමන එබ්බෑ ෆර නොහිමන අකුරන බෑ ෆර හිමනාගේ අදි එබ්වස් ගොතක අද දිමාන වෙච්චම් බයින් අකුර කැන්සල් කොකේ මිසාලක අල්ලාහ් තාලා ලෆ්සුල් ජලාලතු අල්ලාහ් මේ කරිම කුර්ආනුගේ ආසව අදදු නවාරන් ගෙල්ලේ හුස්ුවන් ජෙහි අදදෙන් අන්නන් ජෙහි නෙමෙ ගබෝ කරාගොතු එහෙම නවාරන් ගෙල්ලි හුස්වා අදද නුන් අස්තු ලෆ්සුල් ජලාලතුගේ ලෆ්ස් හුරියා ලෆ්ස් එක්කුරි මන්නනි එහෙම කොම්මෙස් එබජේ මදු කුර එහෙම සූරත් තවබාගේ ෆහුවාය කැන්සල් කුරි ගුනේ කුර්ආන ආයතෙන් නුනේ එහෙම කොම්මෙන් හිසාව දිමා කුරන් ජෙහෙති ඒ ආය බුනේ තවබා සූරතුගේ ෆහුවායෙන් කුර්ආන ආයතෙන් නුනේ ගුනේ මයිකල් අද දහමයි එහෙම ඒගොත එහෙම අකීද බෑ එහෙම ඒ විදාලව 39 නවාර එහෙම නගාපති මිය ආයත කම් එයක මේක ගුළුමෙන් නහගියා මෙහාර වරපොර රාජ්‍යකස් එම්මෙ නුරක්කා ෆිකුරුතරේගෙ හිමනේ මස්සේ මේ නවාරාගෙ මස්සේ රාජ්‍යකස් ෆිකුරුගෙ සුවාණුගේ බෝලේ එමිනුන්ගේ අලොකන්දත් මේ රාජ්‍යගෙ හිඟා එමිනුන් අකීදා ගහුලර් මිතාංග ප්‍රතිබි එමිනුන් දවා කරනවාගේ මුස්ලිමුන් එහෙනම් සෙමුණගේ මුස්ලිමුන් නු පාකිස්තානුක දුනියගෙ හිඟ ඉස්ලාමයේ කොමතෝ ගාවස් එමිනුන් නාමෙදුගේ නිම්මා ෆෙමුණගේ කාෆරුන් කමද නිම්මන් නොජවනස් රසූල්ණන් ඊමාන් නුවාබයි කුර්ආන් දුකු කුරාබයෙන් අති රසූල්කන් ඛතිමුනුවාකම ගබූල් කුරාබයි එමිනුන් නකි أحد الله ආදමී මලායිකතුම් බස් නැති ෆනා වේදානේ මලකුල් මවුදුස්තාන් හුරිහා මලායිකත් හුරිහා දිරුමේ අල්ලාහ් සුබ්හානහු තේරාදු කර හොරියාච්චි අලා කුර්බාන මලායිකතුම සේගිතරේ දාන මලකුල් මෞදුස්තා දෙන් අලම් උෆද්දවාරුග අවමනේ බෙන් එක් කියාම මහෂරුග මෑදානුග අනෙක් අවස මලායිකතුන්ගේ වසීෆාතකේ බාදේ එම් වෙජෙක් මානේ කි අනෙක් දෙවන පාරන් එබේ කරුන සම නිකුන්නවනේ සෑක නරක බලහට්ටා බේ ඒ ඉන්සානෝ කන්තත භවල් කරේෆා මලායිකතු මිත නරකයන් තන්තන් සෝරුගේ කන්තතන් එම් වෙජෙක් මානේ කි අනෙක් දෙවන පාරම සල්ලා සුබ්හානහු වතාලා ෆදක මන් නීති කුරබ්බාරුග එබ දිරුන් එක්තුම බෙ නීති කුරබ්බා මකි දිර ඉබ්ස් දිරුමෙ ඉබ්ස් ෆුරානේ මලායිකත එක්කම ගාවේ සදී ඉන්සාන ජින්නිස් නොහොන්නාන අල්ලාහ් සුබ්හානහු රියාච් නීති ෆනා කුරබ්බා ෆනා කුර වහී කුරාන් فلا تسمع الا هم وخشعت الاصوات للرحمن فلا تسمع الا همسا رحمان وانت رسكلانගේ මුරිය අඩතකෙබ්බනි මෑතිරි එබ්ස් අඩෙන් නීවෙන් කොච්චි අඩුන්නා فلا تسمعوا الا همسا හම හිමෙන් ක නෝනි අඩු නිවෙන් එබ්බස් නෝන්නා දැන් අල්ලාහ් වහී කුරාන ලිමනිල් මුල්කු ලියම කාකන් හේ මේද වෙරිකම් බණි කුබාහි බිම්ග ජබ්බාර කො වෙරිකම් කුරුමුලොන් මීහුම් මේ උරියා මෙන්න ෆනා වෙදී එබ්බස් බාර නෝන්නා කාකු ජවාබ දෙනි ජවාබ් දෙන එබ්බස් මියක නුවාන අල්ලාහ් තා නෆ්සු ෆුලන් අමිල්ල ذات ෆුල ජවාබ් දෙවani ලිල්ලාහි ල්වාහිදිල් qahhar එක්කවන්ත පොළදුම්මන්ත qahharවන්ත ඉලාහරේ වෙරි කම්බනි එහෙම හුරිහාච්ච නැති වුණා දැන් දෙවන සවල් කිව්වා ආද මේ සීරියාගේ මලායකතෙක් ෆොටෝ නෙගේ වහක අවුන් මෙන් නංගේ මිහාර මෙන්න ෆොටෝ තෝක සහනු සහකේ අවුන් දක්කාර වහකෙන්නු සහතෝ සහනුන් තෝස් එයි තෙදෙත්තෝ නුන් තෝස් එහෙම ඒකෙන් අවුන් කන්නේ නැච දන්නවා එකම සුවාලගේ ෆෙනිදාන හැ සුවාලගේ ෆෙනිදාන එකම ගානම් ෆෙනිදාන ඒක නසුතන් එබුර ජිබ්‍රීල් අලයිහිස් සලාම් ඉන්සානෙක සූරාග වඩා ගන්න වාරුග අස්සාබේකන ෆෙනි වඩන්නවා එහෙම ජ මලායිකතක ඉන්සානුන ෆෙන්න මාද්දායක බදල් වෙච්ච යම් ඉන්සානුන ෆෙන්නානේ එහෙම එයි ඉන්සානුන ෆෙන්න මාද්දායක වරජම ඒ මූවි මෙරුම කීසේ කි බුද්ධි ගොතම් බලාපිය මනාකම නුම් ඒකිද අල්ලාහ් ඉරාදු කරා වෙනාරස්මාන් අදි ෆෙන්න හුට්ටස් ඉන්සානුන ෆෙන්න හුට්ටස් ඒ මූවිය නාරං ඉරාදු කරා නාරස්මාන් ඒක උමිදනවා ඉන්සානුන ෆෙනිදා ඒ අහසබ් හංගුරාමගේ නිමි වඩාගේ රසූසල්ලම් මදීනා අතර වෙද වඩා එක එපාන හංගුරාමගේ හතියාර තුරුකුර වේදුම් බාලුමනක ජිබ්‍රීල් ගෆාන වඩාගේ බෙදාලුයි තිවන්න මෙන් අදි හංගුරාම නොනිම්ම කද එපාන හංගුරාමගේ හෙදුම් කොළ බාලනි හෙයි සුවල් කුර එකොන් කමෙන් බෙදාලුවනි බණු කුර යදාලු මෙවන්නේ යහූදීන් අහුදුවේ මෙහුන් එමිහුන් මුස්ලිම් මිෆරාදුක තිබ්බා ෆාතු මුස්ලිම්නා ගෝෆෙන් අහුදුවා මුස්ලිම්නා ගෝෆෙන් අහුදකි මුස්ලිමුන් අදෙකොළ හංගුරාමෙන් අන්න බයක අදෙකොළ හංගුරාම කුරානකම මදීනායෙන් මෙන් හිමා කුරානක මදීනාගේ වෙරිය කිය රසූල් සල්ලම් කො එබ්බසෙබොත් එමුන්නාගේ ගේපන් මොහාදා කුරේ සහීබතුල් මදීනා එහෙම එබ්බසුම් බුණාවුත් මෙමුන්න මුස්ලිමුන් ජීන වපාතරිම අදාවතරන දීගන්නවා එහෙම යහුදුමත් එකයි ෆන් හොන්න යමාංකමයක අදුබුත්න කුරුමත් ලාගේ මෙන් තිබි ෆාතුක යහූදි ෆාතුක කබීලා මදීනා දෙෆරාත් ගෝති ෆර්බතක දෙෆරාතුම එරේ කන්නේ ಫಾತುಗ ಯಹೂದಿ ಕುರಿಮತಿ ಗೋಯಂ ಹಮೇಕಣಿ ಮಗೋಯಿ ಎತನುಗ ಖಂದೋ ಕೊನ್ನೆವಿ ಕೊನ್ನೆ ಮದೀನಾಕ ಮಿಯದುಸ್ ಅಸ್ಮಿಯಾರ್ ಮಿ ಅಸ್ಕರಿ ಗೊತಂ ಬಲಾಗ ವರಪಡ ಹಿಮಾಕ್ ಕೊರಕ್ತ ವರ್ಷಾನ್ ಫರ್ಬತ ಕಚ್ಚಿ ಫಸೇನೋ ನರಾಗನ್ನ ಮದೀನಾಗು ತಂ ಈ ಹಗಿಯತು ವರ ಮುಹಿಮ ತನ್ ಎ ಮೇಕೈ ಫಾನು ಖಂದೋ ಕೊನ್ನೆವಾಗೆ ತಾ ಹುನ್ನೆವಿ ಹುಟ್ನವನಿಗೆ ಖಬರ್ ಮಿಲಿಬೆನಿ ಫಾತು ಬನು ಕರೋದ ಮೇ ಅಹುದು ವಾಲಿಕ ಕುರಿಮತಿಗೆ ಲಷ್ಕರ್ ದಿಹಾಸ್ ಮೇನೋರ್ಗೆ ಲಷ್ಕರಂಗಾಸ್ ಮಿ ಮಿಹಾರ್ ಮಿಕೆ ಗುಲಿಫಾ ವ ಲಷ್ಕರಂಗಾಸ್ ಹೋತಿ ඒ අරබින් හුරිය කබීලාත ගුලිගින් අලස් කරෙන් එක්කොන් ඉස්ලාම් දින් ෆුවලු මට්ටක ලස් ෆහදුන් ඒ ඛබර් ඒ වඩාගති මේකේ ෆන් ෆොනෝ බේ ඛබර් තෙදු කුරු මට්ටක අදේබේ ෆලම් ෆොනෝ බා විදාලු අදිස් කුරු බේ එමෙයුන් ඒ තෙදෙක්කම් වඤ්ඤා මනකෙන අහුදු වාලාෆි කොම් වඤ්ඤාම් ඒ ඛබර් නුෆතුරස් මේ ඛබර් ෆතුරු මුහිමක මෙහරනම ෆතුරෙන කොම් ඛබරස් එකම ඒ තෙදු ඛබර මිසාලක ඛබ් ඒ වාලාෆියා අහුදු වාලාෆි ඒ තෙදු ඛබර කවාන එන්නමස් حدیث کر اہم جان یہ خبر میست کو نودے ردیمن کے فناس විදාල වරසිදු ඒරුම් වෙරිමිහා එගේ නෙමෙයි خبر අබේකතු දෙන් ඉතුරු ගෝහෙන්නුනේ කොයි මුආමලයක් කරන්ජේ කොයි මිහුගේ මානවියාත්තන් හලාක නුකුරා ගොත එයාම දෙන්කන්ත කරන්ජේ බෙන්ගේරි ඒ කමු ගහළු වෙරෙන්න එහෙම වීම මේ වාහක නාංගාශයන් දෙන් මේ දොගෙක් කොම්වඤ්ඤ ෆතුරස් අහුද නුවා කොම්වඤ්ඤ දෙන් ෆතුරාට මස්සෙන්නේ එහෙම වේග මානකේ හිබ්බර වරන්ට e kamu gahulu werenna ehem wima e waha ka nangashan den me dogek ko manya faturash ahudu nuwa ko wanya den faturata massene te em mane ki hibbaroran forerana ta massene ema hama hagi edu as tedakavi emen ahudu wali එහෙනම් خبر ෆෙතුර මිනිමම් කම් බේනු කොම ෆෙතුරි කියන වඩා එකේ මොන خبر දෙන්නේ දබ් දෙබ්වාක දෙන් කොම්මෙක්ස් මේ හාදිසා මේ මේ අගොන් බොඩ මේ වාහක මේ ගෙනස්තිනි මේ බොඩ බිස්න බිස්නා දෙම් වේගෙ මේ හාදිසා හිඟ දෙන් අල්ලාහ් සුබ්හානහු වතාලා එරේග ලෂ්කර් හලා කරප මක්කා ගහලුවරින් අදි මේ ගුලිෆා ලෂ්කර් එක හලා කරපා එමෙහුන් මච්ච බය ෆොනුවා එමිහුන්ගේ ජාපරි ෆේරිකිත කාච්චි උෆරාංගුස් උදාරු චරිත කාච්චි බණ්ඩුන්ජි ලෂ්කරෙක්ක බෑබෑ කලා කරම ෆොනුවාරේ බස් මතම අලා කර අනකේ එක්ක මිහුම් මරු වාකුන එන්නමස් ලෂ්කරෙක්ක ෆොනුවාරේ වල්ලා අකෝ බෑ ෆොනු දෙන් එකේ පාණු විෂ්ණු ෆ්ලෝරි හංගුරාම නිමුනික් එකම කදි හංගුරාමයක මික්කොළ මික්කොළ හංගුරාම ක්‍රමෙන් ති මදීනා තෙරේක එයිමොන මෙන්න නැසේ දෙමින් සුපුනි කදේ මෙන් මක්කා මුෂ්රිකුන්නාති එග්‍රීමන්ට් කුරාරුක බලීම මක්කා මුෂ්රිකුන් දාණි ගොස් එමින් තිබෙනි දුරුවේ දැන් කදේම කොන්තාකන් හේ වන්නානි නංගල වාක්‍ය එමුන් තිවෙන්නේ මදීනාතර එමුන් ගිමා කුරාන කොම් කන්ත මිහම බලි මෙක්කන මින් ෆුරාන් ගොස් මක්කා මිමිහොන් නම් ගියොන නැක්කානේ මුත දැන් එක එපාන ජිබිල් ෆාන වඩාගෙන විදාලුයි බනෝ කරදාගවා දැන් එක එපාන නික් වඩාගෙන බනෝ කරදා මේ නිකුම වඩාගෙන හදිස් කර වෙලා යොසල්ලියන අහදකුම රසල්ලා ෆි බනේ කරේවා එව්ස් මිහක අසුරනමාත් කොගෙනවන බනෝ කරදාග නෝනි දැන් ජිබිල් ෆාන නිකුම වඩාගෙන ದಿಹಿಯಲ್ ಕಲ್ಬಿಗೆ ಅಸಹಾಬಿಗೆ ಸೂರಾಗ ದಿಹಿಯಲ್ ಕಲ್ಬಿಗೆ ಸಹಾಬಿ ವರಗ್ಗಿನ ಜಿಬಿಫಾಣ ಎ ಬೇಫುಳಗೆ ಸೂರಾಗ ವಡಾಗನ ಬೇಫುಳೆ ದಿಹಿಯಲ್ ಕಲ್ಬಿಗೆ ಸಹಾಬಿಗೆ ಸೂರಾಗ ವಡಾಗ ಅವ ಬನೋಕುರಲ್ಲ ವಡಾಗ ತಿ ಜಿಬಿಫಾಣಸ್ سوال کربی اصحاب کم وداڑ دیکھونی میں دیہیا القلب وڑا نوات جبريل ایم اے اے سورہ کا بدل وڑا گتی ما اصحاب کو نہ پھری وڑا گنو ایم ما حمل ل ملائکہ تے اسد سورہ නොෆෙන්නානේ ආදාගේ ඉන්සාන කර සෝබේ කොන ෆෙනේ බේවන්නක ඒ සිෆත ෆෙනුම කුර්දානක අල්ලාහ් දෙවා තිබේ එහෙනම් ඒ ඉන්සාන ෆෙන්න සූරයක බදල් වෙච්චා මේ ප්‍රදාගතක ඉන්සාන ෆෙනන්නේ තී හාදිසයක ආවණක හම නෑගෙන ඉච්ච දන්නවා කර ඒ තෙදෙත්තෝ දොගෙත්තෝස් අල්ලාහ් ආලම් මිහාරුගේ මීඩි ආ ජින්නිස් ෆෙන්නා ජින්නිස් ෆෙන්නා ජින්නිම් ෆෙන්නා ෆෙන්නා හගේ සූරාගස් ජින්නිම් ෆෙන්නා ඒ බදල් වාච් සූර සිෆ බදල් වාච් ජින්නියකේ ಪೆಣಿದಾನ ಬುಳಲೆಕ ಸೂರಾಗ ಪೆಣಿದಾನ ಅನ್ನು ಗೊಜ್ಜಿ ಸೂರಾಗ ಪೆಣಿದಾನ ಹರ್ಫೆಗ ಸೂರಾಗ ಪೆಣಿದಾನ ಅದೇನು ಮಿಸ್ ಮಿ ಇನ್ಸಾನು ನೂ ಮಿಹುನ ಬಸ್ ಫೆನೆ ಮಲಾಯಿಕತು ಮಿಸ್ ಇನ್ಸಾನ್ ನೂ ಮಿಹುನ ಮಿದೆನ್ನೆ ಜನ ವಸಾಗ ಹಾ ಹಾ ಮಿ ಗೋನಿನ್ ಹಾ ಗೋನಿ ಮಲಾಯಿಕತು ಫೆನಿಗೆನ್ನೆ ಹಾ ಗೋನಿ ಅಲ್ಲಾಹ್ ತಾಲ ಫದ್ಲನ್ ತಿರ್ಕಮ ಎದೇಶೆ ಎ ಹಾ ಎ ಗೋವಾರಿ ಮಲಾಯಿಕತು ಫೆನಿಗೆನ್ನೆ ಮೆಹಮ ಹಾ ರವಸೆ ಫೆನೆ ಅಲ್ಲಾಹ್ ಆದ ಮಲಾಯಿಕತುನ್ನಕ್ಕೆ ವರ ಬೊಡಿದ ಬೇಕೆದೆನ್ ಕೀನೆ ಕೊಂಡಂಗರಾಯಿನ ಮೀ ಅವನ್ ಮಂಗ ಈಮಾನ್ ಕಮಕಿ ಎಬೇಕೊನ್ನ ಬೊಡುವೆಗಂ ಹರಿತೆಗೆ ಲಿಬೆಗಂ ವಾ ಬಯಕುವಾಗ ಜಿಬ್ರೀಲ್ ಅಲೈಹಿಸ್ಸಲಾಂ ಇನ್ಸಾನಿಗೆ ಸೂರ ವಡಾಗನ ಹುನ್ನಾರ ಮಮ ಇನ್ಸಾನಿಗೆ ಸಿಫಾಗಮೆ ಹುನ್ನವನಿ ඒ විදාලෝ අඛිල්ගත් අස්ලු සූර ඉෂාරක් කරා එහේ මේක තංගොල ගාගොල්ම ඉමාම් මෙජේනි වරබ්බොලදි ඛිල්ගත ලිබ්ෆා බයික් එනස් මිසාලක වකි බේකලක වකි මලායකතක බෙහෙ ගොතුන් අවගොල් මෙන්නක එයි කිහා බොඩු මෙනෙක් බේහලෙක්කම කීනෙක්කම ඉන්න එච්චසක අල්ලා අංගවරෙච් එයි අවන මුහිමුනවාති එච්චි ඉංගු එකම් ආමුකු මලායකතු සිපත අවගොන්න මේගෙනි ඒමානේ කුරිහා මලායකතුන් එස්සිෆේ ගන්නු මිතිබෙනික් එන්නොත් ඒ ෆියා ගොතුන් ස්කෙල්පදකුන් ස්තෆාතේ එහෙම මේ මාගොන් මෙන්ගේ අකීදාක බංචේනි මලායකතුන් තිබ්බවාකම ලියුවාකම ඒ ඒ හිසාවුන් අවගොන් මෙන්ගේ වේසම් ෆුදුනි දෙන් ඉසියෙන් තිබෙනි කීන ගොණ්ඩියක් ගාතෝ නෝනියම් ලියනි කොංකර කරදාහෙක් ගාතෝ එච්චි දෝසි මහලා කවානතෝ එච්චි රක්කා කරන ගොස් කොන්තා කුතෝ එතන් වර පොඩතන කවාන්ජේන එච්චිකි අවුන් මෙන් ඉතර සුවාව උපදෙන් ජේවා මෙහාර මිසමාන කොට කොට මිසමාන ගලි මා මොයමුන කොට කොට එච්චිගේ තෙබ්බාර මලුමාත මේ රක්කා කරන කුරී ගාන කරන කීනේ උරයාචි ලියාන් උරියාවා කිලියාන් ගබෝල කරන් දත් කුරියා තපත් කුරියා නියරු කුඩු ආද එතෙබ්බාර මවුලුමාත කුඩ කුඩ එච්ච කිතරේගෙ මරක්කා කරන් ඒ හගිගතු ආම මුහිම් වාහකේ හුරියා මවුලුමාත ඒගෙ මෙහුන බලාලාර එහෙම දගණු හුච්ච එන්න එච්චක ජාලිම ඔබ්බාර එච්ච හුළුනේ මුලින් එහෙන් එච්ච අවගොන්න කන්නේ කංකම හගිගතු ඒ වවොන් මේ අවගොන් කාර්ය මේ ෂේඛ හසන් මුසාෆි කරු විදාලා වරගෙන මේ පෙන් ඩ්‍රයිව් ගේ වාහක අවගොන වර මේ අලාගන්න කාලේ තංගලකම් ඒකස් මෙහුනනේ ෆෙන්නේ රොහෙම් ෆෝමැට් එක nekam ge waki alata ge lebbi me huriya maulumat ge rakka kore nam dagonda pochi sheidana me ne ok gahoge ok gasmi phala ok ඉතින් බොඩ නිකගසෙච්චි වරක් පොඩ පොඩ ඔෂෙද්දොයි එකම අස්තුවේ ගහමු ගේ හුරිහා මවුලුමාතෙන් ඒගේ පුරේ රක්කා පුරේ ඒන් ඵලාගෙන් නිකුන්නා නොවෙප්පා අලාන ගහා ඒක මවුරිහා ඉච්ච මවුලුමාත රක්කා පුරේ ඒක එයින් මිහොන්න මවුලුමාතුකු මච්ච ගස්සෙදී බොඩව මොකොඩ කොඩ ඉච්චෙන් ඒ වහකුරු ගොඩෝෂ නික එයි ඒ නිකාගේ තෙරේ ගදි හොන්න කුදි කුදි එච්චිගේ තෙරේ ගෙන කුර කුඩ ඕෂෙන් එයි එක උඹ ගස් ඒ පුරිය මවල මාතේ කරක් කර එහෙම මේ අගොල්ම අකීදායක අල්ලාහ් සුබ්හාන තාලා යමලත ලියුබ්බක් මලායිකතුන් මෙදුවරි කරබ්බා අල්ලාහ් ලියුබ්බස් දෙනෝඩ ගන්නවා කේසාව නිමුන් ඒන් ඉතුරු තෆ්සීලක වාහදක් මුගස්සු බෑ ඒ අවම මේ අකීදාග මේ දාමස් මි දෙක්කි වාකි එක මනා කරුවා එකහර කංකම ගලකොණු වාහක නොදෙක්කුන් ඒ සුන්න ජමාත අකීදා ඉතුරු මලායිකතුන් සෆ හදාගොතන් අල්ලාහ් තරහතුක සෆ හදාගොත තිබෑමින් සෆ හදාරේ නමාදු යතිම් හදීස් කොන යතිම්මූන සුෆුෆල් උවල් වයතරාස්සූන ෆීහා e malaikatu safadda gotaki emme furtama safta furtama furubai wa yatarasuna fi adi saftoga badehi got tibbai ei malaikatu safadda got furtama saf furtama na den saftoga badehi got tibbai jeji kari kari detre guschaga no dian ಅಮತ ಕಾಯಸ ಗೊಸ್ಸ ದೆಂಗ್ ಬರ್ಗಿನ ಮಿ ತಮ್ಮ ತವಗ ವಿಪರಾತ ದೆಂಗ್ ಅಮ అది తంపుగ మసలాగ హదీస్ పులుగ మై మై అసాబే కను ఫరాపున వారదు బుహరి ఏ బేకన మనాకురవ్వా కమక్ సఫ్త ತೆರೆ ತಂಬುವಣ್ಣಗೊತ್ತ ಸಫ್ ಹೆದು ನಹಿ ಕುರಾಫಿಕ್ ಐ ಎವೆ ಸಫ್ತ ಬುರಿಬುರಿವಾತ್ ಸಫ್ತ ಗುಳುಂಕಣೆ ಮಂದಾತ್ ಎಮೆ ಮೆ ಇಲ್ಮರ್ ಬಿದಾಳವನಿ ಹಾಜತ ನೆತಿ ಮಕರುಹ ಕಮೆಗೆ ತಂಬು wat safta gulun kene mendat emme me ilmur bidalwani hajata neti makruha kameke tambu beenuko gen saf hedumaki hajata neti makruha kameke emme ek mane rangali tambu nuhunna saftak misalaka hajata neti dala basu manake hajaten ojji amsa miskik daaw kudai tamta ge safta beenu nukofiya miskit beer magumati ge safat ne nemeje hajaten ot ifadalate karah terikan dane namas ಹಾಜಿತೆ ನೆತಿ ಎಫದ ಹಾಜಿತೆ ನೆತಿ ತಮತೌ ತೆರೆ ಸಫೆದು ಮಕ್ರೂಹೆ ವಿದಾಣ එහෙම වීම මේ මිසාලක එස්සෆ් දූකොලණි දැන් මේක නිකුන්න මසලෙන් එයි දෙසව දෙතර මාපඩ දුරවකෙන් දියුම් බසිය අවුණ ගබෝ කරේපනේ කොම්ම රොංගුගේ සෆාදෙන් ජේ එක් মানে කි තඹක න සෆෙ දූකොල්ලියස් කොම්මෙන් දැන් ජීගෙන රොංගාම දාකන උජේ විහාසෙම කෑරේක ගුලමුණ සෆෙ ජේන හදා يعني කි ඒ දූකොල්ලි සෆ එමෙ කෑරේ ගුලේ ගුණ සෆෙ ජේන හදා දැන් මිසාලක මේ මේ තමුත මෙහුන් නේරුගා දෙතමුගේ දේතර මෙදු e hisaba safada kama gwana me esaf nina kindifen din ege ekolo nudiun nagol erun asaf fesh erun esaf wenna ne hisab gos huttife den anessav varane anekkas gulegen dasaf එහෙම විද්‍යාශයම රංගල එහෙම මේ තඹුතකුන් මුන්න සෆ්තකුන් දක්කාතිරුයි අමිල්ල එන විශ්තංජේක එම්ම රංගල ගොතකි ඒකම එකමකෝ මේක අන්න මසලේ තම් කුරී ගෝරි සෆොයි තඹෙක් දිතර හෙදු සෆක වාති එසෆන් නාරම එකනි බය පුදින් මොරේ නමාත් ෆහක් ඒ මාබෝඩ් ගෝයින් ඇත ඒ බයෙන් ඉල්මරින් විදාල ෆෙබරි තම්මි හදීස් ෆල මොරායක හදීස් ගාස්මන ඉලා සලාත ලි මුන්ෆරිදින් ඛල්ෆස් සෆ් සෆුගේ ෆාතුගා එකනි හුරේ කුරා මිහාගේ නමාද නුවේ සදර්බියාගම බොඩේ ඉල්මරින් විදාල නමාද සහය නුවානේ එකනි හුරේ නමාද කුරා මිහාගේ නමාද සහය නුවානේ ඒනේ සෆුගේ කුරින් ජාගේ වන්නා මුට්ටා ෂේ ෆෞසාන් අස්වා කුරින් විදාලෝ ඒකත එකනි නුහුන්නානේ කුරේ සෆේ තඹුස් කුරේ සෆෙක්කම කාලේ සෙසපන් ආරාෂ්ඨ එකනි හුරුන් ඒ මාබඩු ගෝහෙ මිකොළුන් ගෝහෙ ඔතීම දෙන්ගොස් සෙහිදී මාබඩු ගෝහෙ එනයක බෑරම ඊතුරු මේ කුරෙජ්ජකම් ගවානම එපදාලතික පරිදාන හෙන්නෝනියාම කුරිසපජෙන් දෙන් නමාදයෙන් බාතරෙන් නොවන නම ආමුක ඉල්ම විදාලකවන ඒ මකුරුහ කමක හාජතෙන් නැති මකුරුහ ඒකත විදාලක ඒ හුකුර් නමාදා අසුර් නමාදා හෂ නමාදා හුකුර් නමාදු අංහෙනුනක වාජිබෙන් නොවනේ එන්නමස් හුකුර් නමාදු ෆිරිහෙනුගේ ජමාතේක අංහෙනු කොෆිනම හුකුර් නමාදු සහවානේ ඒක মানে කි මෙන්දුර් නමාදුක බදලුක ඒ නමාදු බලාගෙන එද මෙන්දුර් නමාදු පුරා කරනු ජේ එකම අංහෙන හුකුර් වාජිබෙන් නොවනේ කෂ් නමාදු සංහෙනු මච්චක වාජිබෙන් නොවනේ අන්නා කෂෙහෙන්නමස් නමාදුක ෆිරිහෙන්නාක බෑවරින් හුද්දවන් අදි සවාබස් ලිබෙන් මිසා ගේමියක් මවරිනුනේ මිස් මියක් මවරේ මරවජේ මන කෂ් නමාදු බාරෙන් ඒ මනාක මෙනු මං හෙනුන කෂ මනාය හොති මේ ගබුරුගේ ෆාතුන් අවු සන්දෝක ෆාතුන් ගබුරුගේ ෆාතුන් හිඟා ෆදියුන් එයි මනා කුරාපකම කේ දෙගස් උම අතයාගේ රිවායත් ගාස්වනි මේ ජනාසක් ෆාතුන් දියුන් ආහාරමෙන් රසසුන් නැහි කුරේ වලම් යා අසිම් আলাইනා ආහාරමෙන් මච්චකේ නැහි එකේ ෆානේ වරුග දෙන් නුකුරබයි මණකේ මකුරුහ කමක උම අතිය දෙක වඩා ගන්නවනේ ඒකත් ෆාතුන් අවු wada gannawani egot fatun aw den eya ekkon ruima adinum beskala shariat khilaf kama ekulu ijjamege hukum uddanwa halatadan එනස් කෂ්ණමාද කරුම ඒකි මස්සරෙන්න මම කෂ්ණමාද කර බෑරුම් ඒ මම හුද්දක මං හන්නස් ඉමාදම් දෝ අදවර බල ශුක්‍රිය හරි බෙෆන් ජසාකුමුල්ලාහ් ඛෛර් සුබ්හානකල්ලාහ් වබිහම්දික අෂහදු අල්ලා ඉලාහා ඉල්ලා අන්ත අස්තග්ෆිරුක වඅතුබු ඉලෛක් වස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහු